අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි දැන් අපි උදේ වරුවේ ඉගෙන ගත්ත මේ පංච උපාදානස්කන්ධය ගැන විස්තර වශයෙන් අපි තවදුරටත් පංච උපාදානස්කන්ධය ගැනම කරුණු ටිකක් දැනගනිමු ල මතකයි මේ පිරිසට පංච උපාදානස්කන්ධය කියන්නේ කුමක්ද කියලා. රූප කිව්වේ සතර මහා භූතයන්ගෙන් හටගත්තු දේ. වේදනාව සැප දුක් උපේක්ෂා කියන වේදනාව සය ආකාරයකින් හට ගන්නවා. ඒ කියන්නේ ඇහැ නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා, සිත නිසා. සංඥාවත් හය ආකාරයි. රූප සංඥා රූප හඳුනා ගන්නවා සත්‍ය හඳුනා ගන්නවා ගන්ධ සුවඳ හඳුනා ගන්නවා රස හඳුනා ගන්නවා ස්පර්ශය හඳුනා ගන්නවා සිතවිලි හඳුනා ගන්නවා කර්ම සකස් වීමත් සංඛාරත් චේතනාව ඇතිවීමත් හය ආකාරයි. අයින් රූප දැකලා චේතනා ඇති වෙනවා. ඒවා රූප සංචේතනා. කනින් ශබ්ද අහලා චේතනා ඇති වෙනවා. ඒවා ශබ්ද සංචේතනා. නාසයට දැනෙන ගඳ සුවඳ අනුව ගන්ධ සංචේතන දිවට දැනෙන රසයට රස සංචේතන කයට දැනෙන හැපීමට පොට්ටබ්බ සංචේතන හිතට හිතින දේ ධම්ම සංචේතන විඥානය ඡායාකාරයි නිසා හටගන්න විඥානේ චක්කු විඥානේ. කන නිසා හටගන්නවා සෝත විඥානේ. නාසය නිසා හටගන්නවා ගාන විඥානේ. දිව නිසා හටගන්නවා ජීවා විඥානේ. කය නිසා හටගන්නවා කාය විඥානේ. හිත නිසා හටගන්නවා මනෝ විඥානේ. එහෙමනම් අපිට පේනවා මේ පංච උපාදානස්කන්ධය කිව්වහම පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මුළු මහත් ජීවිතේටමයි. මේකේ පැවැත්ම ගැන බොහොම ලස්සන උපමාවක් සාරිපුත් හාමුදුරුවෝ පෙන්වලා දීලා තියෙනවා. එක ධනවත් මිනිසෙක් හිටියා. එයාගේ ජීවිතයේට එයාගේ සතුරෙක් ඊර්ෂ්‍යා කළා. ඊර්ෂ්‍යා කරලා කල්පනා කළා මේ ධනවත් මිනිසයා බොහොම ආරක්ෂා පිළිවෙලකින් ජීවත් වෙන්නේ. එකපාරට අනුතරක් කරන්න බෑ. එහෙනම් කොහොමද අනුතරක් කරන්න පුළුවන් වෙන්නේ? එයාගේ යාළුවෙක් වගේ යන්න ඕනේ. යාළුවෙක් වගේ ගියාම අමතරක් කරන්න පුළුවන්. ඉතින් යාට හිතයිෂී කෙනෙක් වගේ යාළු කෙනෙක් වගේ පියා මේ ධනවත් පුද්ගලයා හම්බ වෙන්නේ. ගිහිල්ලා කිව්වා මම කැමති ඔබතුමාට සේවය කරන්න. ඉතින් ඒ ධනවත් කෙනා කිව්වා හොඳයි සේවය කරන්න කියලා. සේවය කිරීමනේ. කැමති සේවයට. ඉතින් මෙයා මොකද කළේ මේ සතුරා? උදේ පාන්දර නැගිටලා අප උපස්ථාන කරනවා. ඒ කැමැති කැමැති දේ ලබා දෙනවා. ඒ ධනවත් මිනිස්සයා නිදාගත්තට පස්සේ තමයි නිදාගන්නේ. ටික කාලයක් ගියාම ඒ තමන්ගේ සේවයට ආපු කෙනා කෙරෙහි අර ධනවත් මනුස්සයගේ හිතේ ඇති වෙන්නේ මොකක්ද? විශ්වාසයක් ගොඩනගෙනවා. මම බොහොම හොඳ කෙනෙක් කියලා. විශ්වාසයක් ගොඩනගෙනවා. විශ්වාසයක් ගොඩනැගුණාම ඒ විශ්වාසයේ තුලින් මොකද කරන්නේ? යාට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙනවා. ඕන වෙලාවක යන්න ඉන්න පුළුවන්. දැන් මේ සතුරා හොඳ අවස්ථාවක් බලලා එයාගේ අරමුණ ඉෂ්ට කරගන්නවා. අරමුණ මොකක්ද? අරයව ඝාතනය කිරීම. අවස්ථාව බලලා ඒ තමන් ආවේ යම් කාරණයකටද ඝාතනය කරනවා. එදා සේවකයාගේ වේචින් තමාගාවට ආවේ වදකයා බව එයා දන්නවද? නෑ. එයාට උපස්ථාන කළේ එයාගේ වදකයා බව. එයා දන්නවද? නෑ. එයාට හොඳට සැලකුවේ එයාගේ වදකයා බව එයා දන්නවද? නෑ. එයාට විශ්වාසය ඇති කරලා දුන්නේ වදකයා කියලා. දන්නවද? නෑ. ඔන්න ඔය වගේ කියලා කියනවා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. දැන් වදකෝම තැනැත්තා සේවයේ සඳහා ආවා. දන්නේ නැහැ වදකයා කියලා. උදේ පාන්දර නැගිටලා උපස්ථාන කරනවා. දන්නේ නැහැ වදකයා කියලා. බොහොම ප්‍රියමනාප විදිහට කතාබස් කරනවා. දන්නේ නැහැ වදකයා කියලා. ප්‍රියමනාප දේවල් ලබා දෙනවා. ඒත් දන්නේ නැහැ වදකයා කියලා. කොටින්ම කියනවා නම් තමන් මැරෙනකම්ම දන්නේ නැහැ වාදකයා කියලා. මෙන්න මේ වගේ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්නලා දුන්න අපට මේ පංච උපාදානස්කන්ධේ මේ රූපයේ වදකේ නමුත් අපි දන්නේ නැහැ වදකේ බව. අපි බොහොම ඇඟලුම් කමින් ඉන්නවා. වේදනාව වදකෙක්. අපි දන්නේ නැහැ වේදනාව වදකෙක් බව. සංඥාව වදකෙක්. අපි දන්නේ නැහැ වදකෙක් බව. සංඛාර වදකෙක්. අපි දන්නේ නැහැ වදකෙක් බව. විඥානයේ වදකෙක් අපි දන්නේ නැහැ වදකෙක් බව. අපිට මොනවද? බොහොම ප්‍රේමනාප දේවල්. නමුත් මේ රූපයේ විසින් කාලයක් තිස්සේ මොකද අපිට කරලා තියෙන්නේ? අපි ඇලුම් කරන රූපය මොනවද අපිට දීලා තියෙන්නේ? අපිව කාලා දාලා. අපි විනාශය කරන්න මේද ගෙනියන්නේ? අපිව ගෙනියන්නේ මරණයක් කරා. ජරාවක් කරා. දුකක් කරා. එතකොට රූපයේ විසින් බොහෝ කලක් අපි රූපේ මමේ මාගේ මටයි තීග ගා හිටියට රූපේ විසින් බොහෝ කලක් මොකද කරලා තියෙන්නේ? අපිව කාලා දාලා. ආත්ම භාව එකක්ද? දෙකක්ද? 10ක් 15ක්ද? 50ක් 60ක්ද? 100ක්ද 100ක්ද? 1000ක්ද 1000ක්ද? කල්ප ගණනක් මේ මේ වැඩේ කරගෙන ඇවිල්ලා අපි කල්ප ගණනක් කල්ප ගණනක් පුරාම සිදු වෙච්ච දේ අපි මමයේ මාගේ මට අයිති කියලා හිතාගෙන මේ රූපේ සතරමහා භූතයන්ගෙන් හටගත්තු මේ ජීවිතේ පරිහරණය කරද්දී මොකද මේ සිදුවෙන්නේ? ජීවි ඒ රූපේ විසින් රූපේ කහදමනවා. අපි මොකද කරන්නේ? අවසාන මොහොත වෙනකන් ඇස් දෙක අරගන්නේ නැහැ. හරියට ඒක වදක වදකයා උපස්ථාන කරන්න ආවා. වදකයා උපස්ථාන කරන්න පිරිසුදු චේතනාවෙන්ද? නෑ. ලැබිච්ච තැන මරන්නම් කියලා. වදකයා ආවේ අන්න ඒ වගේ තමයි මේ කය පැවැත්ම. අන්න ඒ වගේ. ඊළඟට උන්වහන්සේ පෙන්නනවා මේ විඳීම ඕකලක් මුළුල්ලේ අපිව කාලා දාලා හොඳට හිතලා බලන්න අපි මොනතරම් hina වෙලා ඇද්ද නේ මොනතරම් කොක් හඬලා හඬලා hina වෙලා ඇද්ද මොනතරම් හඬලා ඇද්ද මොනතරම් කඳුළු හලලා ඇද්ද මේ ජීවිතේ මේ අපිට පෙනෙන ලෝකේ විස්තර නොපෙනෙන ලෝකේ ගැන හිතාගන්න බැරි තරම් බුදුරජාණන් වහන්සේ ගාවට වික්ෂුන් වහන්සේලා 39ක් වැඩියා. ඒ 39ටම අතීත ජීවිතේ බලන්න පුළුවන් නුවණක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට හිතුණා මේ 39 මේ ආසනයේම සියලු කෙලෙසුන් මිදෙනවා නම් අන්න ඒ බඳු ධර්මයක් කියා දෙන්න ඕන කියලා. හිතලා එයාට කිව්වා සිහි කරන්න අතීතය. එයා සිහි කරගෙන ගියා. ඌරු වෙලා, කුකුල වෙලා, එළුව වෙලා, ගවය වෙලා, බෙලි කැපුම් කාපු වාර අනන්තයි සිහි කර බලන්න ජීවිතය කිව්වා. එයාට පේන්න ගත්තා. හොරු වෙලා, මංකොල්ලකාරයෝ වෙලා, දූෂකයෝ වෙලා බෙලි කැපුම් කාපු වාර අනන්තයි. සිහි කරන්න කිව්වා ඒවා. Taman බලාපොරොත්තු වෙන දේ නොලැබී ගිහින් කඳුළු හෙළු වාර අනන්තයි සිහි කරන්න කිව්වා. එහෙම ඒ අයට කියා දෙද්දි කියා දෙද්දි මොකද සිදු වුනේ? මහා කලකිරීමක් ඇති වුණා. මේ ජීවිතේ මෙහෙම එකක්ද කියලා. මොකද සිදු වුනේ? එයයි සියලු තණ්හාව ප්‍රහාණය කළා. ඒ ආසනයේ. මේක එහෙම ජීවිතයක්. මේ ජීවිතයේ එක්තරා පිළිවෙලකට බැලුවොත් හරිම සෝචනීය. ඇයි මේ කාදමනෝ දන්නේ නැහැ. කාදමනෝ දන්නේ නැහැ. සංඥාව බොහෝ කලක් මුළුල්ලේ අපිව කහා දැම්මා. මොනතරම් දේවල් අපි බැලුවද මේ ඇස් දෙකෙන්? මොනතරම් දේවල් අපි ඇහුවද? මොනතරම් දේවල් ආග්‍රහණය කළාද? මොනතරම් දේවල් රස විඳද? මොනතරම් කායයට දැබුණද? සිත මොනතරම් හිතුවද? ඇති වෙලා තියනවාද? ඇති වුණාද? ඇති වෙන්නේ කා දමනවා සංඥා විසින් කා දමනවා අපේ ජීවිතේ මොනතරම් රැස් වෙනවද? පින රැස් වෙනවා, භව රැස් වෙනවා. මේ රැස් වෙන ජීවිතේ මොකද කරන්නේ? ජීවිතේ කාදමනෝ. ජීවිතේ කාදමනෝ. මොනතරම් කියලා සිටිවිලි පහළ වෙනවද? මොනතරම් කියලා සිටිවිලි පහළ වෙනවද? එයින් මොකද කරන්නේ? ජීවිතේ කාදමනෝ. මොනතරම් සිත් පහළ වුණාද මේ ජීවිතේ? කාදමන. මේක තේරුම් ගත්තොත් ශ්‍රාවකයා යා කල්පනා කරනවා බොහෝ කලක් මුළුල්ලේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධයම ග්‍රහණය කරගෙන අභිනන්දනා කරගෙන සතුටින් පිළි අරගෙන කැමැත්තෙන් ඇලිලා සිටීම නිසා මෙච්චර දීර්ඝ ගමනක් අපි ආවා. මේ ගමන ලේසියෙන් කෙලවර වෙන ගමනක් නෙමෙයි. මේක හරියට ගහක් වගේ. ගාක මුල් යටට විහිදිලා තියෙනවා. ඒ මුල් වලින් මොකද කරන්නේ? හ්ම්? පෝර වතුර සාරේ ඇදලා දෙනවා මොනවටද? ගහ පෝෂණය වෙන්න ගහේ පැවැත්ම. ඒක හැමතිස්සෙම වෙන එකක් ගහට. මෙන්න මේ වගේ කියලා තියෙනවා ආස්වාදයේ අනුව බලන ජීවිතය. හැමතිස්සෙම අවිද්‍යාවේ, තණ්හාවේ, කර්ම රැස්වීමෙන් මොකද වෙන්නේ? මේ පැවැත්මටම රුකුල් දෙනවා. මේ පැවැත්මටම රුකුල් දෙනවා. නැවැත්මක් නැහැ. ඉතින් පැවැත්මට රුකුල් දෙන හේතුව පවත්ව පවත්ව අපි කල්ප 100ක් විමුක්තිය පැතුවා ලැබෙයිද නෑ පැවැත්මට රුකුල් දෙන හේතුව නවත්තන්න පටන් ගත් දවසේ ඉඳලා තමයි විමුක්තිය කරා ජීවිතය සකස් වෙන්නේ. එමනම් මේ වටේ ලීසි එකක්ද? ලීසි නෑ. නමුත් පුළුවන්. මොකද හේතුව ජීවිතයේ පවතින සෑම රහසක්ම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා ඒක අපිට කියලා දීලා තියෙනවා. ඒ නිසා පුළුවන්. ඉතින් උන්වහන්සේ පෙන්වා දුන්නා මේ ජීවිතේ මේ විදිහට පංච උපාදාන ස්කන්ධය බලද්දී දැන් බලන්න දැන් තේරුම් ගන්න මේ පංච උපාදාන ස්කන්ධේ පැවැත්ම කියන්නේ ජීවිතය. එතකොට මෙබඳු ජීවිතයක් තියෙනකොට මොකක්ද යා? ඒ කියන්නේ දැන් ඔන්න උපතක් තියෙනවා අපිට. පංච උපාදාන ස්කන්ධයක් තියෙනවා. මේ පංච උපාදානස්කන්ධයේ පැවැත්ම නිසා මොකක්ද අපිට සිදු වෙලා තියෙන්නේ? ජරාවට පත් වෙන ජීවිතයක් ලැබිලා. තමන්ටවත් තමන් පාලනය කරගන්න බැරි ජීවිතයක් ලැබිලා. අපිට මොකද්ද පාලනය කරන්න පුළුවන්? මේ කය වාචිත යන එක පාලනය කරන්න පුළුවන්ද? බෑ. මේ කයට ලෙඩ දුක් හැදෙන එක පාලනය කරන්න පුළුවන්ද? බෑ. හිතට දුක දැනෙන්නේ නැතුව සැප පමණක් දැනේවා කියලා පාලනය කරන්න පුළුවන්ද? බෑ. අපිට සුබ දේවල් පමණක් පෙනෙන්න සැලසේවා කියලා පාලනය කරන්න පුළුවන් සංඥාව. බෑ. එහෙනම් මේවා ඔක්කොම පාලනය කරන්න බැරි මොකද? ආත්මයක් නැති නිසා. ආත්මයක් නැති නිසා. මම කලින් කියා දුන්නේ ආත්මයක් තිබුණා නම් අපිට ඇයෙන් දකින රූපේ මෙසේ වේවා මාගේ වේදනාව මෙසේ වේවා කනින් ශබ්ද ආනකොට මට ඇතිවෙන වින්දනය මෙසේ වේවා. නාසයට ගඳ සූඳ දැනෙනකොට මට ඇතිවන විඳීම මෙසේ වේවා. දිවට රසය දැනෙනකොට ඇතිවන විඳීම මෙසේ වේවා. මෙසේ නොවේවා. මේ වගේ අපිට කැමැති කැමැති විදිහට පාලනය කරගන්න පුළුවන් වෙනවා. තිබුණා නම් එහෙම දෙයක්. එහෙම දෙයක් නැති නිසා ඒ කියන්නේ ආත්මයක් වෙන්නේ දෙයක් නැති නිසා එහෙම කිසිසේත්ම අපේ පාලනයට පවත්වන්න බෑ. නමුත් අපිට පෙනෙන්නේ ඊට හාත්පසින් වෙනස් එකක්. අපිට පේන්නේ කොහොමද? අපිට හිතෙන හිතෙන පිළිවෙලට අපිට ඕන දෙයක් කරන්න පුළුවන් වගේ. නමුත් මේක ඇතුළාන්තයෙන් බලනකොට අපිට පේනවා එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. පිටින් බලනකොට පේන්නේ තම තමන්ට ඕන ඕන පිළිවෙලට කරන්න පුළුවන් වගේ හැම එකක්ම. නමුත් අභ්‍යන්තරයේට කිදා බහිනකොට ජීවිතය ගැන හොදට පේනවා මේක හේතුඵල ධමයක්. මේක හේතුඵල ධමයක්. ඒ නිසා මොකක්ද අපිට දැන් මොන උපතක් ලැබුණා? ජාති ජරා මරණ දුක් පරිදේ දුක් දුම්නස් ප්‍රාය උපතක් ලැබුණා. හරි. උපතත් ලැබුණේ කුමක් නිසාද? භවයක් සැකසීම නිසා. හරි යම් මේකින් කිසිම භවයක් කාම භවයේ හෝ රූප භවයේ හෝ අරූප භවයේ හෝ කිසිම භවයක් අපි සකස් කළේ නැත්නම් උපතක් තියනවාද? උපතක් නැහැ. ඒ කියන්නේ හේතුව නැති කළා නම් ඵලේ නැහැ. දැන් භවයේ සකස් වෙන කුමක් නිසාද? ඔව් අල්ලාගෙන ඉතින් හිතන වචනෙන් ක්‍රියා කරන වචනෙන් කියලා කයින් ක්‍රියා කිරීම නිසා. එතකොට ඒක අල්ලාගෙන කිරීම. ග්‍රහණය කරගෙන උපාදාන නිසා. හරි ඔය උපාදාන නැත්තටම නැත්නම් භවයක් තියනවාද? භවයක් සකස් වෙන්නේ නැහැ. එන භවයක් සකස් වෙන්නේ වෙන කාරණයක් නිසා නෙවෙයි. උපාදාන නිසා. උපාදාන නැත්තම් භවයක් නැහැ. හරි. අල්ලගත්තේ මොකක්ද? ආස කරන දේ. එතකොට ආසාවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වුණා නම් ආසාව සම්පූර්ණයෙන්ම නැති වුණා නම් අල්ල ගැනීමක් තියෙනවද? අල්ලා ගැනීමක් නැහැ. එහෙනම් අල්ලා ගැනීමක් නැත්නම් ආසාවක් නැත්නම් තණ්හාවක් නැත්නම් උපාදානක් නැහැ. විදීමක් තිබුණේ නැත්නම් ඇලෙනවද? නෑ. විදීමක් නැත්නම් ඇලෙන්නේ විදීමක් නිසා ඇලෙන්නේ. විදීමක් කියන දේ නැත්තටම නැත්නම් ඇලීමක් කියලා දෙයක් තියෙනවද? නැහැ. එහෙමනම් විදීම නැති තැන ඇලීමකුත් නැහැ. විදීම හටගත්තේ කොහොමද? ස්පර්ශය නිසා. ආධ්‍යාත්ම ආයතන 6යි බාහිර ආයතන 6යි විඥානය එකතු වීම නිසා. එහෙම එක්වීම ස්පර්ශයක් ඇති උනේ නැත්නම් විදීමක් කියනවාද? ආ ස්පර්ශයක් නැත්නම් විදීමක් නැහැ. ස්පර්ශය ඇති උනේ අස කන නාසය දිව ශරීරේ සිත කියලා හයක් තිබීම නිසා මේ හය නැත්නම් ස්පර්ශයක් තියෙනවද ස්පර්ශයක් නැහැ ඒ හයත් සකස් වුණේ කුමක් නිසාද ඔව් නාම රූප කියලා දෙක තිබීම නිසා නාම රූප කියලා යමක් නොතිබුණා නම් ආයතන හයක් කවදාවත් සකස් වෙන්නේ නැහැ. එහෙනම් අපිට තේරෙනවා මේ ආයතන හයක් සකස් වෙන්නේ නාම රූප නිසා නම් නාම රූප කියන දේ නැත්තටම නැත්නම් ආයතන හයක් හැදෙන්නවද ආයතන හයක් හැදෙන්නේ එතකොට ආයතන හයක් හැදුනේ නාම රූප නිසා නාම රූප නැත්නම් ආයතන හයක් නැහැ එතකොට නාම රූප හැදුනේ විඥානයේ නිසා විඥානේ නැත්තටම නැත්නම් නාම රූප නැහැ මේ ඔක්කොම නැති වෙන දේවල් අනිත්‍ය දේවල් නැත්තටම නැති වෙන දේවල් එතකොට විඥානයක ප්‍රවස්සක් තියෙන්නේ සංඛාර නිසා. සංඛාර නැත්නම් නැත්නම් විඥානෙකුත් නැහැ. සංඛාර පවතින්නේ අවිද්‍යාව නිසා අවිද්‍යාව නැත්තරම නැත්නම් සංඛාරක් නැහැ එතකොට යම් දවසක අපේ හිතේ අවිද්‍යාව නැත්තටම නැති වුණොත් පටිච්ච සමුප්පාද ඉවරයි. අන්න එතකොට මේ සකස් වෙන්නේ හේතුවක් නිසා. තේරෙනවද ඒක? හේතුවක් නිසායි මේක සිද්ධ වෙන්නේ. හේතුවක් නැත්නම් සිදු වෙන්නේ නැහැ. අවිද්‍යාව නැමැති හේතුව තිබිච්ච නිසායි සංඛාරය තියෙන්නේ. සංඛාර නැමැති හේතුව නිසායි විඥානය ප්‍රවස්න. විඥාන නැමැති හේතුව නිසායි නාම රූපය ප්‍රවස්න. නාම රූප නැමැති හේතුව නිසායි ආයතන හයක ප්‍රවස්න. ආයතන හයක නැමැති හේතුව නිසායි ස්පර්ශයක ප්‍රවස්ම. ස්පර්ශයක් නිසායි විදීම. විදීම නැමැති හේතුව නිසායි තණ්හාව. තණ්හාව නැමැති හේතුව නිසායි උපාදාන. උපාදාන නැමැති හේතුව නිසායි භවය සකස් වෙන්නේ. භවය නැමැති හේතුව නිසායි ඉපදීමක් තියෙන්නේ. ඉපදීම නැමැති හේතුව නිසා ජරා මරණ ශෝක පරිදේ දුක් වෙනවා. එහෙමනම් අවිද්‍යාව නැමැති හේතුව නැත්නම් සංඛාරද සංඛාර නෑ. සංඛාර නැත්නම් විඥානයක් නෑ. විඥානය නැත්නම් නාම රූපත් නෑ. නාම රූප නැත්නම් ආයතනයක් සකස් වෙන්නේ නෑ. ආයතනයක් නැත්නම් ස්පර්ශයක් නෑ. ස්පර්ශය නැත්නම් විදීමක් නෑ. විදීමක් නැත්නම් තණ්හාවක් නෑ. තණ්හාවක් නැත්නම් උපාදානයක් නෑ උපාදාන නැත්නම් භවයක් නෑ භවය නැත්නම් ජාතියක් නෑ ජාතිය නැත්නම් කිසි දෙයක් නැහැ. එතකොට ජීවත් වෙලා ඉඳෙද්දී යම් කිසි කෙනෙක් අවිද්‍යාව ප්‍රහාණය කරනවා. අවිද්‍යාව නැත්තර නැති කරනවා. එතකොට එයාට පටිච්චසම්පාදේ තියනවද? පටිච්චසම්පාදේ නිරෝධය වෙලා. පටිච්චසම්පාදේ නිරුද්ධ වෙලා. එයා තමයි රහතන් වහන්සේ කියන්නේ. එතකොට ඒ රාතුන් වහන්සේගේ ජීවිතේ බාහිර කෙනෙක් බලනකොට පේන්නේ කොහොමද? කෙනෙක් ඉන්නවා වගේනේ. නමුත් එයා අවිද්‍යාව කියන එක නැතිවීමත් එක්කම මම මේ මාගේ මටයි කියන අදහස පිළිදියාද? ඒකත් නැති වුණා. තණ්හාවක් නැති වුණා. කර්ම සකස් වීමක් නැති වුණා. කර්ම සකස් වීම නැති වුණා නම් භවයක් තියෙනවද? භවයක්වත් නැහැ. භවයක් නැත්නම් ජාතියක් තියෙනවද? සියල්ලම මිදිලා සියල්ලෙම මිදුණ කෙනෙක් නම් රහතන් වහන්සේ. රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවාද කියන ප්‍රශ්නය ගැළපෙනවද? නෑ. ඇයි? ජීවත් වෙලා ඉඳින් සියල්ලෙම මිදිලා. රහතන් වහන්සේ මරණයෙන් පස්සේ නැද්ද කියන එක ගැළපෙනවද? ඇයි අපි රහතන් වහන්සේ කියලා හිතන අදහස උන්වහන්සේට නෑ. තේරෙනවද කියන්නේ? එතකොට බලන්න මේ ඔක්කොම විවාහ සම්මුති වර්ග කිරීම මේ සියල්ලම තියෙන්නේ මේ පටිච්ච සමුප්පාදයේ පැවැත්ම තියෙනකන් විතරයි. ඉතින් මේ විදිහට නම් අපි අවිල්ලා තියෙන්නේ දැන් අපිට මේ පටිච්ච සමුප්පාදයේ තුලින් අපි දකින්න ඕනේ පවතින්නේ මොකක්ද? පංච උපාදානස්කන්ධ පටිච්ච සමුප්පාදය තුළින් පංච උපාදානස්කන්ධ පවතිනවා. එතකොට මේ ජීවිතයේ මේ පිළිවෙල තේරුම් ගත්තොත් ඒකට කියනවා ධම්මේ ඥානය කියලා. පටිච්ච සමුප්පාද ධර්මයේ ගැන තමා තුළ තියෙන ඥානය. මේක නිකන් ඥානයක් නෙවෙයි. මේක තමන්ව පුතත් යන ජීවිතයේ ඉක්මවා ගෙනියන ඥානයක්. දැන් එයා කල්පනා කරනවා මෙච්චර දීර්ඝ ගමනක් ආවේ කොහොමද? දීර්ඝ ගමනක් යන්නේ කොහොමද? ඒ යන්නේ මොන න්‍යායයට අනුවද? පටිච්ච සමුප්පාද න්‍යායට අනුව. වෙන ක්‍රමයක් නැහැ. එතකොට අතීතයේ තණ්හාව ඇති වුණේ කුමක් ප්‍රත්‍යින්ද? මේත කල්ප කෝටියකට කලින් කෙනෙකුගේ ජීවිතයක් තුළ තණ්හාවක් ඇති වුණොත් වේදනා පස්චා තණ්හා. විදීම භගවිතා තණ්හා කියන්නේ. මේ කල්ප කෝටියකට කලින් උපතක් ඇති වුණා භවය පස්චා ජාති. ඊළඟට මේ කල්ප කෝටියකට කලින් විදීමක් ඇති වුණා පස්ස පස්චා වේදනා. ඒ ක්‍රමයේ වෙනස් වෙන්නේ නැහැ. ඒක ධම්මච්චිති. ඒක මේ ලෝකේ ප්‍රවැත්ම. ඒක තමයි ප්‍රවැත්ම. ඔව් ධම්මච්චිති ඥානයි. ධම්මටිච්ච ඥානය කියන්නේ පටිච්ච සමුප්පාදය පිළිබඳ නුවණට. ඒක ධම්මේ ඥානය කියන්නේ. ඒ නුවණ තුල පිහිටලා අතීතේ තමන් කුපමණ සංසාරී කියලා ඒ දිව්‍ය මේ ක්‍රමයටයි. අනාගතේ කොච්චරකල් සංසාරයයිද ඒ යන්නේ මේ ක්‍රමයටයි කියලා තමන් තුලින් දැක්කාම ඒක මොකක්ද? ඒක අන්වේ ඥාන. අනුවදී නුවණ. අන්වේ ඥාන අනුව කියන නෝන අන්න එතකොට යාට තේරෙනවා එතකොට භව ගමන සකස් වෙන්නේ බාහිර කෙනෙකුගේ බලපෑමකින් නෙවෙයි තවත් කෙනෙකුගේ නිර්මාණයක් නෙවෙයි තමන් විසින් සමාය කියලා කෙනෙක් කරපු දේකුත් නෙවෙයි ඉබේ හටගත්තු දේකුත් නෙවෙයි එහෙනම් කුමක් නිසාද හේතුවක් නිසා හටගන්න ඵලයක් හේතුවක් නිසා හටගන්න ඵලයක්. මේ හේතුඵල පිළිවෙල දකින්න දකින්න පුණ්‍යයාට පැහැදිලි වෙනවා. තමන් තමන් අවබෝධ කරගන්න ඥානෙ නිත්‍ය දෙයක් ගන්න නිත්‍ය දෙයක්. ඈ අනිත්‍ය දෙයක්. ප්‍රඥාව නිත්‍ය එකක් අනිත්‍ය එකක්. අනිත් එක. ඒ ඔක්කොම අනිත්‍ය දේවල්. ඒවට කෙරේ ඒවා කරේ තියෙන අල්මස් දුරු කළ යුතුයි. නෝන කියන්නේ මම මාගේ මාගේ ආත්මය කියලා සැලකිය යුතු එකක් නෙමෙයි. ඒ කෙරේ තියෙන අල්මස් දුරු කළ යුතුයි. ඒ නෝන හේතුඵල ධමයක් තුළින් සකස් වෙච්ච දේ. මේ ලෝකේ හේතුඵල ධමයෙන් මිදුනේ කොමක්ද? නිවන පමණයි. ආර්ය ශ්‍රාන්තික මාර්ගය කියන්නේ සංකතයක්. හේතුඵල ධමයෙන් හටගත් එකක්. ඒක නිත්‍ය දෙයක් නෙවෙයි. එහෙනම් අපි තේරුම් ගන්නට ඕනේ අනිත්‍ය වූ පැවැත්මක් තමයි සෑම දෙයක් තුළම තියෙන්නේ සෑම දෙයක් තුළම තියෙන අනිත්‍ය වූ පැවැත්මක් එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා රූපය උන්වහන්සේ අහනවා රූපේ නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද කියලා. නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? අනිත්‍ය අනිත්‍ය දෙයක්. යමක් අනිත්‍ය නම් ඒ සැපක්ද දුකක්ද? දුක්ඛ. යමක් දුකක් නම් අනිත්‍ය නම් දුකක් නම් වෙනස් වීම උරුම කරගත් ධර්මතාවයක් නම් ඒක මම වෙමි කියලා හෝ මාගේ මට අයිති කියලා හෝ මාගේ ආත්මය කියලා හෝ සැලකන්න සුදුසුද? නෑ. එතකොට ස්පර්ශය ප්‍රත්‍යයෙන් අටගත් වේදනාව නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්. යමක් අනිත්‍ය නම් ඒ සපස්ත දුකක්ද? දුක්ඛ. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වීම උරුම කරගෙන නම් තියෙන්නේ ඒක මම කියලා හෝ මාගේ කියලා හෝ මට අයිති කියලා හෝ දැකීම සුදුසුද? නැහැ. සංඥාව නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්. යමක් අනිත්‍ය නම් ඒක සැපක්ද දුකක්ද? දුක්ඛ. යමක් අනිත්‍ය නම් දුක් නම් විනාශ වෙනවා නම් ඒක මම කියලා හෝ මාගේ කියලා හෝ මට අයිති කියලා හෝ සැලකීම සුදුසුද? නෑ. එතකොට සංකාර නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්. යමක් අනිත්‍ය නම් සැපයි දුකක්ද? දුක්ඛ. දුක නම් එය මමයේ මාගේ මතයි කියලා සැලකීම සුදුසුද? චිත්ත නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්. යමක් අනිත්‍ය නම් ඒක සැපක්ද දුකක්ද? දුකක්. යමක් අනිත්‍ය නම් දුක නම් විනාශ වීම උරුම කරගෙන නම් තියෙන්නේ ඒක මම කියලා හෝ මාගේ කියලා හෝ මටයි කියලා හෝ සැලකීම් සුදුසුද? සුදුසු නෑ. එහෙමනම් අපි රූපේ අනිත්‍ය දකිනවා ඇස නිසා හටගන්න වේදනාවේ අනිත්‍ය දකින්නවා කන නිසා හටගන්න වේදනාවේ අනිත්‍ය දකින්නවා නාසය නිසා හටගන්න විඳීමේ අනිත්‍ය දකින්නවා දේව නිසා හටගන්න විදීමේ අනිත්‍ය දකිනවා නම් කය නිසා හටගන්න විදීමේ අනිත්‍ය දකිනවා නම් සිත නිසා හටගන්න විදීමේ අනිත්‍ය දකිනවා නම් ඇසෙන් හඳුනන රූපයේ අනිත්‍ය දකිනවා නම් කනෙන් හඳුනන ශබ්දයේ අනිත්‍ය දකිනවා නම් නාසයෙන් හඳුනා ගන්න ගඳ සුවඳේ අනිත්‍ය දකිනවා නම් දිවෙන් හඳුනා ගන්න රසයේ අනිත්‍ය දකිනවා නම් කයෙන් හඳුනා ගන්න ස්පර්ශයේ අනිත්‍ය දකිනවා නම් සිතින් හඳුනා ගන්න සිටිවිල්ලේ අනිත්‍ය දකිනවා නම් හඳුනා ගන්න රූපේ නිසා ඇතිවන චේතනාවේ අනිත්‍ය දකිනවා නම් හඳුනා ගන්න ශබ්දේ නිසා ඇතිවන චේතනාවේ අනිත්‍ය දකිනවා නම් හඳුනා ගන්න ගඳ සුවඳ නිසා ඇතිවන චේතනාවේ අනිත්‍ය දකිනවා නම් හඳුනා ගන්න රසයේ ඇති චේත රසයේ නිසා ඇතිවන චේතනාවේ අනිත්‍ය දකිනවා නම් හඳුනාගන්න හැපීම නිසා ඇතිවන චේතනාව අනිත්‍ය දකින්නවා නම් හඳුනාගන්න සිටිවිල්ලට අනුව ඇතිවන චේතනාවේ අනිත්‍ය දකින්නවා නම් ඇහෙන් රූප හඳුනා ගන්නකොට මේ සිටී අනිත්‍ය දකින්නවා නම් කනෙන් ශබ්ද හඳුනා ගන්නකොට මේ සිටී අනිත්‍ය දකින්නවා නම් නාසයෙන් ගඳ සුවඳ හඳුනා ගන්නකොට මේ සිටී අනිත්‍ය දකින්නවා නම් දිවෙන් රසය හඳුනා ගන්නකොට මේකේ අනිත්‍ය දකින්නවා නම් කයින් පහස දැනගන්නකොට මේකේ අනිත්‍ය දකින්නවනම් හිතට හිතෙනකොටම ඒකේ අනිත්‍ය දකින්නවනම් එයා දකින්නේ ඇත්තක් මොකද හේතුව ඒ සෑම දෙයකම අනිත්‍යක් තමයි තියෙන්නේ අස්තිර වූ දෙයක් තමයි තියෙන්නේ වෙනස් වූ දෙයක් තමයි තියෙන්නේ අස්තිර වූ වෙනස් වූ අනිත්‍ය වූ පැවැත්ම අනිත්‍ය ආකාරයෙන්ම අපි දැක්කොත් අපි කිට්ටු වෙන්නේ විද්‍යාව කරාද අවිද්‍යාව කරාද විද්‍යාව කරා එතකොට විද්‍යාව කියන්නේ මොකක්ද Oh. විද්‍යාවක් පහළ වෙනකොට අපිට නිකම්ම නිකන් නෙමෙයි යෝනිසෝ මනසිකාරය හරි නෝනින් සැලකීම මේවා තුලින් තමයි විද්‍යාව ඇති වෙන්නේ. ඒ කියන්නේ දැන් පංච උපාදානස්කන්ධයේ පිළිබඳ ඇත්ත සත්‍ය අපිට තේරුම් ගන්නකොට අපි මොකක්ද මේ තේරුම් ගන්න හදන්නේ? දුක. දුක තමයි තේරුම් ගන්න හදන්නේ. දුක තේරුම් යනකොට මොකක්ද අපිට තේරෙන්න ගන්නේ? මේ දුක පවතින්නේ මෙන්න මේ කාරණා නිසා කියලා. ඒ මොකක්ද? දුකට හේතුව. එහෙමනම් අපිට ඒ තේරුම් යනවා හේතුවක් නිසා නම් දුක පවතින්නේ මේ හේතුව නැත්නම් දුක නෑ. එහෙනම් හේතු නැති කරන්න මොකද අපි කරන්න ඕනේ? දුක හදන දේම නුවණින් විමස විමස බල බල දුක හදන දේ අපි රැවටි රැවටි ඉන්නේ මොකද කරන්න ඕනේ? නොරැවටෙන විදිහට හිත හදා ගන්නවා. ඒක තමයි සමථීපස්සනා කියන්නේ. අන්න එතකොට අපි විද්‍යාව පහළ වෙනවා කියන්නේ එතකොට මොකක්ද අපි තේරුම් ගන්න මේ යන්නේ? චතුරාර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය තමයි තේරුම් ගනිමින් යන්නේ. චතුරාර්ය සත්‍ය දර්ශනය, ඒ කියන්නේ මේ සලස්ම තමන්ගේ ජීවිතය තුළින් හොදට වැටහුණාම ඒක මොකක්ද? ඒකට තමයි කියන්නේ සම්මා දිට්ඨිය. ඒක තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ඇති වුණොත් ජීවිතයක ඒ ජීවිතේ ආපස්සට කරකෙන්නේ නැහැ. ඒ ජීවිතයේ සතර අපායට වැටෙන්නේ නැහැ. සමාධිත්‍ය ඇති වුණොත් ජීවිතයක ඒ ජීවිතේ ඒකාන්තයෙන්ම විමුක්තිය සඳහා සකස් වෙනවා. ايه ඇයි එහෙම වෙන්නේ? ඔව් එයාට තේරෙනවා මේ ආත්මයක් නැති නිසා මේ අනාත්ම වූ දෙයක් මෙහෙම අල්ලගෙන ඉන්න එක තේරුමක් නෑ කියලා. වෙන කෙනෙකුට තේරෙන්නේ වෙන කෙනෙක් වදකයා වදකයා කියලා දන්නේ නෑ. අනිත්‍යදී අනිත්‍යදී කියලා දන්නේ නෑ. දුක්දී දුකයි කියලා දන්නේ නෑ. අනාත්මදී අනාත්මයි කියලා දන්නේ නැහැ. අසාරදී අසාරයි කියලා දන්නේ නැහැ. රැවටෙන සුළුදී රැවටෙන සුළුයි කියලා දන්නේ නැහැ. සංකතදී සංකතයක් කියලා දන්නේ නැහැ. රෝගදී රෝගයක් කියලා දන්නේ නැහැ. මේක දැනගන්නවා සම්මාදිට්ඨිය තියෙන කෙනා. එතකොට යාගේ ජීවිතේ සාමාන්‍ය කෙනෙක් කල්පනා කරන පිළිවෙල ඉක්මවා ගිහිල්ලා. සාමාන්‍ය කෙනෙකුට බෑ මේ ධර්මයේ අහලා නැතුව ධර්මයේ දැකලා නැතුව සාමාන්‍ය කෙනෙක් දන්නේ නෑ කොමක්ද ජීවිතයේ සිදුවන්නේ කියලා. සාමාන්‍ය කෙනෙක් දන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතේ හැමතිස්සෙම සිදුවන්නේ මොකක්ද? රවටෙන එකමයි. රවටෙන එකමයි සිද්ධ වෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. ධර්මයේ ස්පර්ශ කරපු ජීවිතයේ හේම රැවටෙන එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළේ යා අමතස්ස ద్వාරං ආහච්චිත්ත. එයා තමයි අමෘතේ නැමති දොරේ හැපිලා ඉන්නේ. අමෘතේ නැමති දොරේ හැපිලා ඉන්නවා කියන වචනක් කියනවා. ඒ කියන්නේ එයාට අවස්ථාවක් තියෙනවා. සංසාරයෙන් මිදෙන්න. සංසාරයෙන් මිදෙන්න අවස්ථාවක් තියෙනවා. දැන් එහෙනම් තේරුම් ගන්නට ඕන මේ ජීවිතයේදී මේ ජීවිත යථා ස්වභාවය අපි අවබෝධ කළොත් මේ ජීවිත යථා ස්වභාවය අපි අවබෝධ කළොත් ඒ අවබෝධය සෑම දෙයක්ම ඉක්මවා යනවා සාමාන්‍යයෙන් අපි ජීවිතේ කරුණු තේරුම් ගන්න ක්‍රම පහක් ඔස්සේ. ක්‍රම පහක් ඔස්සේ තමයි අපි ජීවිතේ කරුණු තේරුම් ගන්න. පළවෙනි එක ඇදහිීම. දැන් පංච උපාදානස්කන්ධය ඒ කියන්නේ රූපය ඇති වෙන සතර මා ධාතුන්ගෙන් ස්පර්ශය නිසා විදීමක් හටගන්නේ ස්පර්ශය නිසා සංඥාවක් හටගන්නේ ස්පර්ශය නිසා සංකාර හටගන්නේ නාම රූප නිසා විඥානයේ පටිච්ච සමුප්පාදේ මේවා ගැන නිකන් අහුවොත් අහල මේක ඇත්ත කියලා සාමාන්‍යයෙන් හිතනවා ඒක මොකක්ද ඒක ඇදහිීමක් ඒක ශ්‍රද්ධාව ඒ ශ්‍රද්ධා මාත්‍රයක් තිබිලා බෑ ඊළඟට තියෙනවා රුචි. රුචි කියන්නේ කැමැත්ත. දැන් මේවා දිහා දැක්කම කැමැත්තක් ඇති වෙනවා. ඒ වාහනකට කැමැත්තක් ඇති වෙනවා. කැමැත්ත තිබිල බෑ. මදි. සද්දා රුචි. ඊළඟ එක දැන් මේක ප්‍රමාණවත් නෑ. ඊළඟ එක අනුශ්‍රවණය. අනුශ්‍රවණය කියන්නේ අහපු දේ. දැන් අපි ඔක්කොම අහලානේ කරන්නේ. එතකොට සද්ධා රුද්ධි අනුස්සවන. ඊළඟට ආකාර පරිවිතර. කරුණු නොඑක ආකාරයට සලකනවා. එතකොටත් යමක් තේරෙනවා. නමුත් ඒක ප්‍රමාණවත් නෑ. ආකාර පරිවිතර. පස්වෙනි එක දිට්ඨි නිඥානක්ඛම්ති දිට්ඨි නිඥානස්කන්ධ කියන්නේ දැඩි අදහසක දැසගෙන සිටීම. එතකොට ඇදහිීම, කැමැත්ත, අසාදරීම, කරුණු සැලකීම, දැඩි අදහසක දැසගෙන සිටීම කියන මේ පහම ඉක්මවා යන්න ඕනේ අපි. මේ පහ ඉක්මවා ගියාම පාවිච්චි කරන වචනයක් තියෙනවා. දිට්ඨි නිඥානස්කන්ධ වැඩි අදහසක බැසගෙන සිටීම. වැඩි අදහසක බැසගෙන සිටීම. මේ කරුණ පහ ඉක්මවා තමන්ගේ දෙයක් බවට ධර්මයේ පත් වෙන්නට ඕනේ. ඒකට කියනවා දන්නවා දකින්නවා කියලා. ඥානාති පස්සති තමන්ගේ දෙයක් බවට පත් වුණාට පස්සේ ඒක තමන් තමන්ගේ ජීවිතේ දැකපු එක. තමන් තමන්ගේ ජීවිතේ දැකපු එක. ඒක ගලපන්න පුළුවන් මොකේද? එකම දෙයකට ගලපන්න පුළුවන්. මොකක්ද? තමන් අහපු ධර්මයේ තමන් දන්න තමන් දැකපු දේ තමන්ගේ ජීවිතෙන් ඒ ධර්මය නම් එතකොට ඒ ධර්මයේ තියෙන දේ නම් තමන් දැක්කේ දැකීම හරි ධර්මයේ තියෙන දේ නෙවෙයි නම් තමන් දැක්කේ ධර්මයට වැරදිලාද එතකොට තමන්ට වැරදිලාද තමන්ට වැරදිලා නෝ කියන්නේ බුද්ධිමත් උදවිය ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. බුද්ධිමත් උදවිය කියන්නේ මේ උගත් කියන එක නෙවෙයි. කවදාවත් පාසල් නොගියන්න නොගිය කෙනෙක් වෙන්න පළකීමේ හැකියාව. ඒකෝ කියන්නේ මේ ජීවිතයේදී දකින්න එකක්. එතකොට මේ මේ ධර්මයේ තියෙන මෙරිලා දකින්නද? පරලොවටද නෑ. මේ ජීවිතේදී මාර්ගඵල ලබනෝ නම් ලබන්න ඕනේ මේ ජීවිතේදී. ලබන ජීවිතය අපි ලබයිද නැද්ද කවුද දන්නේ? නේද? මේ ජීවිතේ නම් ඔන්න අපිට දැන් ඔන්න අපිට පේනවා අපි ජීවත් වෙනවා. එහෙනම් අපිට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් මේ ජීවිතේදී ලබන එකක්. අපිට ඊළඟ ජීවිතේ ලබන එකක් ගැන අපිට විශ්වාසයක් තියාගන්න පුළුවන්ද? ඊළඟ ජීවිතේ කොහේ යයිද මොකක් වෙයිද කවුද දන්නේ එහෙනම් මේ ධර්මයේ සම්දිත්තිකයි හැබැයි මේ ජීවිතයේදී මේ ධර්මයේ යම් ප්‍රමාණයකට හරි දැක්කොත් මොකද වෙන්නේ? එයාගේ ජීවිතේ වර්ධනයක්මයි. ඒ ධර්මයේ ඒකාන්තයෙන්ම වැඩිගෙන යනවා. ධර්මයේ වැඩිගෙන යනවා. එයාගේ ජීවිතේ මෙන්න මේ විදිහට ධර්මය දැක්කොත් එයා තේරුම් ගන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒකාන්තයෙන්ම මනාකොට දේශනා කරපු දෙයක්. ස්වාක්ඛාතයි. මනාකොට දේශනා කරපු දෙයක්. දැන් උන්වහන්සේගේ ධර්මයේ මේ විදිහට අපේ ජීවිත තුලින් තේරුම් ගත්තාම ඔන්න බලන්න අපි එතකොට අපි තේරුම් ගන්නවා ස්කන්ධ ස්කන්ධ මතකද? පංච උපාදාන ස්කන්ධය මම කියන්නේ. ඊළඟට ආයතන. ඊළඟට ධාතු වශයෙන් පඨවි ආපෝ තීජෝ වායෝ බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන මේ ධාතු වශයෙන් මේ ජීවිතේ පැවැත්ම. මේ හැම එකකම තියෙන්නේ අපිට පවත්වා ගන්න තමා තුළට මමේ මාගේ කියලා හඳුනා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. අන්න ඒ නිසා ඔන්න මේ ජීවිතය කෙරේ එයාට කලකිරීමක් ඇති වෙනවා. හැබැයි මේ කලකිරීම සාමාන්‍ය කලකිරීමක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපේ ජීවිතේ කලකිරිනවනේ. ඒ කලකිරීම මොකක්ද? ආනහරි. Tamantu වමනා විදියට සිද්ධ වෙන්නේ නැති වුනහම නිකන් දුම්නසක් වගේ එකක් එනවනේ. වමනා දෙයට සිද්ධ වුනහම කලකිරෙල ඉවරයි. එතකොට ඒ කලකිරීම කියන්නේ මේ අවබෝධයක් තුල තියෙන එකක් නෙවෙයි. අවබෝධයක් තුලින් ඇතිවෙන කලකිරීම ඒක ප්‍රඥාවක්. ඒක නෝනක්. අවබෝධය තුලින් ඇතිවන කලකිරීම නුවණක් එතකොට ඒ දක්වා හිත දියුණු කරන්න නම් යාගේ හිතේ සද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන මේ පහ තියෙන්නට ඕන. කලින් තිබුණේ මොනවද? සද්ධා, සීරි, හොත්ප්ප, විරිය, පඤ්ඤා. සීක බල. ඊට පස්සේ යාට තියෙන්නේ ඉන්ද්‍රිය. දැන් මේ පින්වතුන් මේ ධර්මයේ දරාගෙන ඉන්නවා නම් මෙයාට තියෙනවා ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. යා හදිසියෙම මරුණත් උපදින්නේ කොහෙද? සුගතියේ. සුගතිය උපදින්නේ. සුගතිය උපදින්නේ කිව්වහම දෙව්ලොව උපදින්නේ කිව්වහම මේකට කාරණයක් කියන්න ඕනේ. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ මේක මේ හෝටලයක් වගේ එකක් කියලා. කාලා බීලා සින්දු කීකී නට නට ඉන්න තැනක් කියලා. ඒක ලොකු වැරදීමක්. ඒ මොකද අපි පින්තූර වල දැකලා තියෙනනේ මේ ඔට්ටුනු දාගෙන සලපිලි එහෙට මෙහෙට දිග අරගෙන බලාකුළු උඩින් දුවන පින්තූර ලපි එහෙමනේ දැකලා තියෙන්නේ. අප හිතනවා එතකොට එහෙම. දැන් ගත්තොත් ආබස්සර කියන දිවි ලෝකේ ආලෝකයක් විතරයි ශරීරයට තියෙන්නේ. ශරීරයේ තියෙන ආලෝකයක් විතරයි. තනිකර උපේක්ෂාවයි. ආ උපේක්ෂාව කියන වචනේ මතක් වෙච්ච එක හොඳයි. කෙනෙක් මගෙන් ඇහුවා උපේක්ෂාව හැමතිස්සෙම කියන්නේ උපේක්ෂාවෙන් ඉන්න නේද? එතකොට උපේක්ෂාව තුළ මුලාවටපත් වීමක් තියනවාද කියලා? හිතේ අවිද්‍යාව තියෙනවා නම් අවිද්‍යාසහගත හිතක් පවතින තාක්කල් අපි රාග අරමුණේ ඇලෙනවා ඔව් ඒ කියන්නේ සැප වේදනාවේ ඇලෙනවා දුක් වේදනාවේ ගැටෙනවා උපේක්ෂා වේදනාවේ මුලා වෙනවා. උපේක්ෂාව ඇති වෙච්ච පමණින් මුලාව නැති වෙන්නේ නැහැ. උපේක්ෂා දෙකක් තියෙනවා. ධර්මයේ අවබෝධ කර ගැනීම තුළ ඇතිවන උපේක්ෂාවක් තියෙනවා. ඒක ප්‍රඥාව වඩන එකක්. නමුත් සාමාන්‍ය ජීවිතය තුළ ඇතිවන උපේක්ෂා ප්‍රඥාව වඩන එකක් නෙමෙයි. ඒක මුලා වෙන එකක්. ඉතින් අර දිව්‍ය ලෝකේ දෙව්ලොව කියලා කියන්නේ අර මම කිව්වනේ කකාදිබී නට නටින්න තැනක් නෙවෙයි. ඒකේ පුණ්‍ය විපාකය. කැමරීමත් ඇති පුණ්‍ය විපාකයක්. දෙව්ලොව කියන්නේ. දැන් මේ ජීවිතේදී අපිට තියෙනවා නම් ධර්මය අවබෝධ කරගන්න හැකියාව මේ හැකියාවට වඩා සිය ගුණයක හැකියාවක් කෙරෙහි තියෙනවා. ඒකට උදාහරණයක් කියන්නම් මම. කපිලවස්තුවේ හාමුදුරුවෝ තුන් නමක් භාවනා කළා. බුදුහාමුදුරන්ගේ කාලේ. ගෝපිකා කියලා අම්ම කෙනෙක් උපස්ථාන කළා. ඉතින් ඒ අම්ම කිව්වා අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා දන්න බණක් මට කියන්න කියලා. බණ කිව්වා. ඒ වහගෙන ඉඳලා ඒ අම්ම ඒ විදිහට ජීවිතය දිහා බලලා සෝවාන් වුණා. අර ස්වාමීන් වහන්සේලා ධර්මයේ දරාගෙන උත්සාහ කළාට ඒ අයගේ හිතේ වැඩුණේ නැහැ. උන්වහන්සේලා ඒ ඒ ගෝපිකා කියන උපාසකම්ම මේ පරලෝකයෙන් උපදුනා සක්‍ර දේවේන්ද්‍රයාගේ පුතෙක් වෙලා. එතකොට තේරුණා මේ ස්ත්‍රී පුරුෂ කියන දේවල් බොහොම తాවකාලික දේවල්. එයාට මෙයාට මාරු වෙවි යනවා මේවා. ආත්ම භාව 100ක් සමාන ප්‍රීතියක් ඊළඟ ආත්ම භාව 100 පුරුෂයෙක් මෙහෙම යන්නේ. එතකොට තමන්ගේ ගුණධර්ම මතයි ඒක වෙනස් වෙන්නේ. මේ ජීවිතයේදී යම් කිසි කෙනෙක් ගුණධර්ම රැකගෙන හිටියනම් සීලාදී ගුණධර්ම රැකගෙන ඊළඟ ජීවිතේ පුරුෂයෙක්. එහෙමයි වෙන්නේ. මේ ජීවිතයේදී පුරුෂයෙක් ගුණධර්ම නොරකගෙන හිටියොත් ඊළඟ ජීවිතේ ස්ත්‍රිය. කැරගෙනවා. කර්මයේ මේ ඔක්කොම කරන්නේ. ඊළඟට කර්මය කිව්වට කර්මයමත් නෙමෙයි. කර්මයක් බලපාන එක කර්මයක් තමයි. ස්ත්‍රී ජීවිතයට ඇලුම් කරගෙන ඉන්නකන් එයා ස්ත්‍රියක්මයි. පුරුෂ ජීවිතයට ඇලුම් කරගෙන ඉන්නකන් එයා පුරුෂයෙක්. හැබැයි හරියට ඉන්න ඕනේ. නැත්තම් කර්මය විසින් වෙනස් කරලා දානවා. ඉතින් අර අම්මා පුරුෂයෙක් වුණා. පුතෙක්. දිව්‍ය පුත්‍රයෙක් වුණා. ගෝපක කියලා. අර ස්වාමීන් වහන්සේලා උපන්න ඒ දෙවලු නැටුම් කණ්ඩායමේ බලන්න මහාන වෙලත් භාවනා කළා. නටන්න සිද්ධ වුණා ගිහිල්ලා. ඒකෙන් තේරෙනවා නැටුම් ගැන තියෙනවානේ. ඉතින් මොකද වුනේ? දැන් මේ දිව්‍ය පුත්‍රයාගේ දිව්‍ය පුත්‍රයාව සතුටු කරන්න නැටුම් කණ්ඩායමේ අලුතින් තුන් දෙනෙක් ඇවිල්ලා. බැලුවා මේ කොහේ කට්ටියක්ද කියලා. බැලුවා මහන්නේ මේ ස්වාමීන් වහන්සේලානේ. ඉතින් ඇහුවා කොහේ ඉඳලාද මේ ආවේ කියලා. අපි කපිලවස්තු හිටියේ කිව්වා. කපිලවස්තු කොයි හරිද අසවතන්නේ කියලා කිව්වා. මතකද කියලා මේ කාලේ උපාසකම්ම කෙනෙක් උපස්ථාන කළා. මතකද කිව්වා. ඒ මම තමා කියලා එයා පෙන් අඳුන්ලා දුන්නා. දීලා මොකද කළේ? පොඩි සැරට එක් කතාවක් කිව්වා. මොකද්ද? මොන පැත්ත බලාගෙනද බණ ඇහුවේ කියලා ඇහුවා. ඒ අහනවත් එක්කම ඒ දිවි ඒ දෙවිවරු දෙන්නේ හොඳටම කලකිරුණා. ඇත්ත නේනම්. අපි මෙච්චර ගුණධර්ම රැකලා මේ හීන වූ ආත්ම භාවයෙන් අපිට ලැබිලා තියෙනවා. කියලා ඒ දෙන්න මොකද කළේ? එවලම සිත පිටුවා ගත්තා. සිතේ සමාධිය බලවත් කරගත්තා. දැන් නුවණ පුරුදු කරපු අයනේ ප්‍රඥා මේ ජීවිතේදී වඩපු අය. විදර්ශනා වැඩුවා. නිකන් නෙමෙයි. අනාගාමි වුණා. වෙලා එවලම චුත වෙලා ගින් පඹලෝ උපන්නා. එතකොට දිවි ලෝකෙ කොච්චර බලයක් තියෙනවද? සීල දිනු කරන කෙනෙකුට. දෙන්නමයි කලේ. එක නමං හවු වුණා. යා නතන තීරණය කළා. ඔන්න ජීවිතේට යන කල. ඒකෙන් තේරෙනවා මේ ජීවිතේදී හරියට පුරුදු කළොත් පුදුම පිළිසරණක්. පුදුම පිළිසරණක් තියෙනවා මේ ජීවිතේදී හරියට පුරුදු කළොත්. වෙන කිසිම පිළිසරණක් නැහැ. වෙන අපි ගන්න සෑම තීරණයක්ම මොනවා වේද කියන්න බෑ වෙනස් වෙනවා දුක් වෙනවා අඬනවා එළපෙනවා ධර්මයේ හැසිරීම සම්බන්ධයෙන් අපි ගන්න තීරණ අපි ඔය සැපයක් කරාම ගෙනියනවා ඒකාන්තයෙන්ම සැපයක්ම ලබා දෙනවා කවදාවත් දුකකට වැටෙන්නේ නැහැ ඒකයි මේකේ තියෙන ලාභය ඒකයි බුදු කෙනෙක් පහළ වුණාම ලෝකෙට තියෙන ආශිර්වාදය. සම්බුදු කෙනෙක් පහළ වුණාම ලෝකෙට තියෙන පිළිසරණ ඒක. එහෙනම් අපි දැන් භාවනා කරමු. සමන් දීගෙන ඉන්නේ දැස පියාගන්න. මේ ශරීරයෙහි පඨවි ධාතුව ඇත. පඨවි ධාතුව කියන්නේ පස් වෙලා යනදී මේ ශරීරයෙහි පඨවි ධාතුව ඇත. පඨවි ධාතුව හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි විපරිණාමයි කියන්නේ විනාශ වෙලා යනවා පඨවි ධාතුව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මේ ශරීරයෙහි වායු ධාතුව ඇත වායු ධාතුව කියන්නේ හමායනදී වායු ධාතුව හේතුන් නිසා හටගත් හින්ද වා වෙනස් වී යන හින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි වායු ධාතුව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මේ ශරීරයේ ආපෝ ධාතුව ඇත වැగిරෙනදී ආපෝ ධාතුව හේතුන් නිසා හටගත් හිඳ වහා වෙනස් වී යන හිඳ අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි ආපෝ ධාතුව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මේ ශරීරයෙහි තේජෝ ධාතුව ඇත දහනය වනදී තේජෝ ධාතුව හේතුන් නිසා හටගත් හේින්ද වා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි දුක්ඛ දුක්ඛයි විපරිණාමයි තේජෝ ධාතුව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ඇස හේතු නිසා හටගත් හේන්ද වහ වෙනස් වී අනහින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි ඇස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ඇසට පෙනෙන රූප හේතුන් නිසා හටගත් හිඳ වහා වෙනස් වී යන හිඳ අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි ඇසට පෙනෙන රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ඇසෙහි සිත පහළ වීම චක්කු විඥානය හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි චක්කු විඥානය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අසයි රූපයයි සිතයි එක්වීම හේතුන් නිසා හටගත් හිඳ වහා වෙනස් වී යන හිඳ අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි අසයි රූපයයි සිතයි එක්වීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ එක්වීම නිසා ඇස තුල ඇතිවන විඳීම හේතුන් නිසා හටගත්හින්ද වා වෙනස් වී යනහින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි ඇස තුලින් ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ඇසින් රූපය හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේඳ වා වෙනස් වී යන හේඳ අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි අසින් රූපය හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ එම රූපය දැක චේතනා ඇතිවීම හේතුන් නිසා හටගත් හේින්ද වා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි රූපයට අනුව චේතනා ඇතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ රූපය කෙරෙහි ආසා ඇතිවීම හේතුන් නිසා හටගත් හේඳ වහා වෙනස් වී යන හේඳ අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි රූපය කෙරෙහි ආසාතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කන හේතුන් නිසා හටගත් හේින්ද වහා විනස් යනහින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි කන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කනට ඇසෙන ශබ්ද හේතුන් නිසා හටගත් හින්ද වහා වෙනස් වී යන හිඳ අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි කනට ඇසෙන ශබ්ද මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කණෙහි සිත පහළ වීම හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි සෝත විඥානය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කනයි ශබ්දයයි සිතයි එක්වීම හේතුන් නිසා හටගත් හේින්ද වහා විනස් වී යන හේින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි කනයි ශබ්දයයි සිතයි එක්වීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ එක්වීම නිසා කන තුලින් ඇතිවන වේදීම හේතුන් නිසා හටගත් හේින්ද වා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි කන තුලින් සිතේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කන තුලින් ශබ්දය හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් සින්ද වා වෙනස් වී යන හින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි සබ්දය හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සබ්දයට අනුව චේතනා ඇතිවීම හේතුන් නිසාටගත් හේින්ද වහා වෙනස් වී යන හිඳ අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි සබ්දයට අනුව චේතනා ඇතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සබ්දය කෙරෙහි ආශා ඇතිවීම හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි සබ්දය කෙරෙහි ආසා ඇතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ නාසය හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි නාසය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ නාසයට දැනෙන ගන්ධය හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි නාසයට දැනෙන ගන්ධය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ නාසයෙහි සිත පහළ වීම හේතුන් නිසා හටගත් හේන්ද වහා වෙනස් වී යන හේන්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි නාසයෙහි සිත පහළ වීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ නාසයයි ගන්ධයයි සිතයි එක්වීම හේතුන් නිසා හටගත්ින්ද වහා වෙනස් වී අනහින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි නාසයයි ගන්ධයයි සිතයි එක්වීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ එක්වීම නිසා නාසය තුලින් සිතේ ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි නාසයෙන් තුලින් සිතේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ගන්ධ සුවඳ හඳුනා ගැනීම හේතුන් නිසා හටගත්තේන්ද වහා වෙනස් වී අනහින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි නාසයෙන් ගඳ සුවඳ හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ගන්ධයට අනුව චේතනා ඇතිවීම හේතු නිසා හටගත් හිඳ වහා වෙනස් වී යන හිඳ අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි ගන්ධයට අනුව චේතනා ඇතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ගන්ධය කෙරෙහි ආසා ඇතිවීම හේතුන් නිසා හටගත්ින්ද වහා වෙනස් වී අනහින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි ගන්ධය කෙරෙහි ආසා ඇතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ රස දිව හේතුන් නිසා හටගත්තේින්ද වා වෙනස් වී යනෙහිින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි දිව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ දිවට දැනෙන රස හේතුන් නිසා හටගත්හින්ද වහා වෙනස් වී යන හින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි දිවට දැනෙන රස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ දිවෙහි සිත පහළ වීම හේතුන් නිසා හටගත් හිඳ වා වෙනස් වී අනහිඳ අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි දිවෙහි සිත පහළ වීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අසයිරු දිවයි රසයයි සිතයි එක්වීම හේතුන් නිසා හටගත්හින්ද වහා වෙනස් වී අනහින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි දිවයි රසයයි සිතයි එක්වීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ එක්වීම තුලින් සිතේ ඇතිවන විඳීම හේතුන් නිසා හටගත්ින්ද වහා වෙනස් වී යනකින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි දිව නිසා සිතේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ දිව තුලින් රසය හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හිඳ වහා වෙනස් වී යන හිඳ අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි රසය හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ රසයට අනුව චේතනා ඇතිවීම හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි රසයට අනුව චේතනා ඇතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ රසය කෙරෙහි ආසා ඇතිවීම හේතුන් නිසා හටගත්තේින්ද වහ වෙනස් වී යන හින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි රසය කෙරෙහි ආසා ඇතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කය හේතුන් නිසා හටගත් හිඳ වහා වෙනස් වී අනහින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි කය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කයට දැනෙන පහස හේතු නිසා හටගත් හිඳ වහා විනස් වී යනෙහිඳ අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි කයට දැනෙන පහස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කයෙහි සිත පහළ වීම හේතුන් නිසා හටගත් හිඳ වහා වෙනස් වී යන හිඳ අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි කයෙහි සිත පහළ වීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කයයි පහසයි සිතයි එක්වීම හේතුන් නිසා හටගත් හිඳ වහා වෙනස් වී යන හිඳ අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි කයයි පහසයි සිතයි එක්වීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ එක්වීම නිසා කය තුලින් සිටේ ඇතිවන විඳීම හේතු නිසා හටගත් හිඳ වහා වෙනස් වී යන හිඳ අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි කය තුලින් ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කයට දැනෙන පහස හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේන්ද පහ වෙනස් වී යන හේන්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි කයට දැනෙන පහස හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කයට දැනෙන පහසට අනුව චේතනා ඇතිවීම හේතුන් නිසා හටගත්තේන්ද වහා වෙනස් වී යන්නේන්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි පහසට අනුව චේතනා ඇතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කයට දැනෙන පහස කෙරෙහි සිතේ ආසාව ඇතිවීම හේතුන් නිසා හටගත්ින්ද වහා වෙනස් වී යනින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි පහස කෙරෙහි ආසා ඇතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සිත හේතුන් නිසා හටගත්ින්ද වහා වෙනස් වී යනෙහිඳ අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි සිත මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සිතට සිතන සිතවිලි හේතුන් නිසා හටගත් හිඳ වහා වෙනස් වී යන හිඳ අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි සිතට සිතෙන සිටිවිලි මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සිතෙහි දැනීම ඇතිවීම මනෝවිඥාණය හේතුන් නිසා හටගත්ින්ද වහා වෙනස් වී අනහින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි සිතෙහි දැනීම ඇතිවීම මනෝවිඥාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සිතයි සිටිවිලි දැනීමයි එක්වීම හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි සිතයි සිටිවිලි දැනීමයි එක් දැක්වීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සිත තුලින් ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හිඳ වහා වෙනස් වී අනහිඳ අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි සිත තුලින් ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සිතට සිතන සිතිවිලි හඳුනා ගැනීම හේතු නිසා හටගත්ින්ද වහා වෙනස් වී යන හින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි හිතට හිතන සිටිවිලි හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සිටිවිලි වලට අනුව චේතනා ඇතිවීම හේතුන් නිසා හටගත් හිඳ පවා වෙනස් වී යනහින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි සිටිවිලි වලට අනුව චේතනා ඇතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ හිතට හිතෙන දේ කෙරෙහි ආසා ඇතිවීම හේතුන් නිසා හටගත්තේින්ද වහා වෙනස් වී යනෙහිින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි සිතට සිතෙන දේ කෙරෙහි ආසා ඇතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සතර මහා භූතයන්ගෙන් හටගත් යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි ඒ සියලු රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ස්පර්ශය නිසා හටගත් යම් වේදනාවක් ඇද්ද ඒ සියලු විඳීම් හේතුන් නිසා හටගත් හේඳ වහා වෙනස් වී යන හේඳ අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි හේතුන් නිසා අටගත් යම් විඳීමක් ඇත්ද ඒ සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ස්පර්ශය නිසා හටගත් යම් සංඥාවක් ඇද්ද යම් හඳුනා ගැනීමක් ඇද්ද ඒ සියලු සංඥා හේතුන් නිසා හටගත්හින්ද වා වෙනස් වී යනහින්ද මම අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි ඒ සියලු සංඥා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ස්පර්ශය නිසා ඇතිවන යම් සංඛාරයක් ඇද්ද ඒ සියලු සංඛාර හේතුන් නිසා හටගත් හේින්ද වා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි ඒ සියලු සංඛාර මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ නාම රූප නිසා හටගත් යම් විඥානයක් ඇත්ද ඒ සියලු විඥාන හේතුන් නිසා හටගත්ින්ද වහා වෙනස් වී අනහින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි ඒ සියලු විඥානය මම නෙවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ රූප වේදනා සංඥා සංකාර විඥාන යන පංච පාදානස්කන්ධය හේතු නිසා හටගත් හිඳ වහා වෙනස් වී අනහිඳ අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි පංච පාදානස්කන්ධය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සියලු සංස්කාර ඒ තුන් නිසා හටගත් හේඳ වා වෙනස් වී යන හේඳ අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි සියලු සංස්කාර මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සියලු සංස්කාර අනිත්‍යයි සියල්ලම අනිත්‍යයි සියල්ලම අනිත්‍යයි සියල්ලම අනිත්‍යයි සියල්ලම ආත්මයෙන් තොරයි සියල්ලම දුකයි සියල්ලම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සියල්ලම අනිත්‍යයි සියල්ලම අනිත්‍යයි සියල්ල අනිත්‍යයි සල්ප වේලාවක් අනිත්‍ය සිහි කරන්න ඔබට වැටුණා නම් අමාරුවෙන් තමයි අපිට නිදහස් වෙන්න තියෙන්නේ. මහන්සියෙන් තමයි නිදහස් වෙන්න තියෙන්නේ. ඉතින් අපි අමාරුව වෙහිත බලලා ඒ ගැන අපි ලොකුවට හිතලා මහන්සි නොවි වෙහිත නොවි ප්‍රවත්ම සකස් කර කර හිටියොත් අපිමයි අමාරුව වැටෙන්නේ. ඒ නිසා කොහොම හරි අපි බලන්නට ඕනේ මේ ධර්මය අවබෝධ කරගෙන මේ පැවැත්මෙන් මිදෙන්න. ඒ නිසා කල්පනා කරන්න මේ වෙලාවේදී අප රැස්කළ සියලුම කුසල ධර්මයන් විශේෂයෙන් අපි පළමුව ප්‍රාර්ථනා කරමු මේ රැස්කළ සියලු කුසල ධර්මයන් අපවස්සී වදාළ ප්‍රියදස්සී මාහිමියන් වහන්සේට අනුමෝදන් වේවා. උන්වහන්සේට සංසාර දුකින් අත මිදී නිවන් සුව අවබෝධ කර ගැනීම පිණිස මේ කුසල් හේතු වාසනා වේවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපගේ ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝ රත්නයට අනුමෝදන් වෙලා උන්වහන්සේලාටත් ඉතාම ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා නිවන් සුව ලබා ගැනීමට මේ පින හේතු වාසනා වේවා. ඒ වගේම අද දවසේ දානමාන ගිලම්පසාදී සංග්‍රහ කරමින් මේ සංවිධාන කටයුතු කළ සියලු දෙනාටද ඊතා ඉක්මනින් සතර දුකින් මිදී නිවන් සුව අවබෝධ කර ගැනීමට මේ පින හේතු වාසනා වේවා. ඒ වගේම මේ පින්වත් සෑම සියලු දිනෙකටම ඊතාම ඉක්මනින්